ශ්‍රද්ධා ඉති සම්පන්න පින්වත්නි අපි ධම්ම විපදනම මුල් කරගත්ත තවත් භාවනා වැඩමුළුවකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි කලින් පැමිණලා තියෙන එකත් නොපැමිණියගෙත් දැනගැනීම පිණිස කාලය පිළිබඳ සටහනක් ඉදිරිපත් කරගත්තොත් අපි බලාපොරොත්තු වෙන්නේ පළවෙනි පැයේදී පරියන්කයක් එමු ඉඳගෙන කරන භාවනාවක් ඊට පස්සේ ඒ ආසනයේම ඉඳගෙන දෙවරුවේ දෙවෙනි අංකයේ වශයෙන් අපේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ලැබෙන කාලය අනුව ඒ ධර්ම දේශනාවට අදාළ යම් ගැටළු ස්ථාන පැහැදිලි කරගත යුතු ස්ථාන තියෙනවා අපි ඒකට සෙල්ලා අරගෙන 11ට අපි උදේවරුේ සතිවාරය සමාප්ත කරනවා. ඉතින් 12 මාර වෙනකන් ඒ දවල් දාණය ආදී සංඝයාංශ කටයුතු කරන අතර ඊ පිළිමතුන් සඳහා සක්ම භාවනාවකට ගිලම්පසකට අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ අපි 12 මාර්ග නැවත රැස් වෙනවා ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට. ඉතින් ඒකට දැනට අපිට කාලය ඉතිරි කිරීම සඳහා පහසු සඳහා වාර්තාගත වීම සඳහා ලැබෙන අනුග්‍රහයක් තමයි ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් වෙන එක. එතකොට අනු ප්‍රශ්නයක් වර්තාගත වෙනවා කාලයේ මේ සංවිධානය කරගන්න දේශි. එසේ නමුත් විවෘතතාවයේ මම මේ වෙලාවේ ප්‍රකාශ කර සිටිනවා කෙනෙකුට සභාවෙන් ඉඳලා ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒත් අපි පුළුවන් තරම් උත්සාහ කරමු කාලයේ සහ මේ වර්තාගත වීමේ ප්‍රශ්න තේරුම් බේරුම් කරගෙන ප්‍රශ්න පිළිතුරු දෙන්න. මේ ආකාරයෙන් අපි එකමාරට මේ වැඩ පිළිවෙල නැතකරන උනන්දු වෙන්න වෙනවා. ඒක තමයි අපි දවසේ කාලකතාව. ඉතින් මේ කාලකතාවට අපි ප්‍රකාශ පත්‍රගත පස්සේ පිළිස පරියන්ක භාවනාවට යන්න ඉස්සර වෙලා තව කාරණා දෙකක් මතු කර ගන්නවා. එකක් තමයි අපි සීල දනාම සාමූහිකව ආජීවට්ටමක සීල පිළිපදින එක. දෙක යම් පිළිසක් නවක සම්බන්ධ වෙච්ච පිරිසක් ඉන්නවනම් ඒ අය සඳහා පොඩි මෙහෙවීමකින් භාවනාවට යොමු ලබා දෙන එක. ඉතින් ඒ සම්බන්ධයෙන් මම කැමැති දැනගන්න ශික්ෂණා වගේ මේ වගේ වැඩ පිළිවෙලට ඇවිල්ලා මූලික උපදේශ අපේක්ෂා කරන ධම්මවි අධනමෙත ආධුනික ආධුනික කී දෙනෙක් අද සභාවේ ඉන්නවද කියලා මට අතෝසෝරා ඉලියක් කරන ආකාරයට මම කර්ණාවෙන් ඉල්ලා සිටිනවා අලුතෙන් ඇවිල්ලා උපදෙස් බලාපොරොත්තු වෙනවා අපි ඒක පිළිගගෙන අපි ඉස්ලාම් ශිල් දිනා උපෝසත් අට්ඨාංග සීලය සඳහා අදිෂ්ඨාන කරගෙන নমස්කාරය කියමු ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ත්‍රියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ත්‍රියම්පි ධම්මං සරණං ගච්ඡාමි ත්‍රියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණගමනං සම්පූර්ණං පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සකලාපා ධීරමණී සික්ඛාපදං සමාදියාමි සකලාපා ධීරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වීරමණී සික්ඛාපදං සරණේන සද්ධින්වා ජීවමත්තමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තබ්බං හොඳයි අපි අතු කරගත්ත විදිහට දැන් පරියන්කයක් සඳහා සූදානම් වෙන්නේ ඒ නිසා සීලමු දෙනා ඒක පමණ තමන් මේ ඉරියව්වේ වාඩි වෙලා ඉන්න පුළුවන් මම වාඩි වෙලා ඉන්නවා කියන හැඟීම ඇති කරගෙන ඊට සුදුසු ආසනයක් ගන්න එහෙම නැත්නම් පතර වෙලා සමබරව වාඩි වෙන්න අපි මතක් කරගන්න ඕනේ යන්න හදන්නේ අරයන්කේකට කියලා. ඒකට පල්ලංක කියලායි පාලිය සඳහන් කරන්නේ. පල්ලංක බඳ වාඩි වෙනවා කියනවා. ධර්මණ්ඩිය උතර වාඩි වෙනවා කියනවා. ඉතින් මේක අපි ඉස්සරෙන් කියාගත්ත මේ සර්වචනාගේ රූපේ දිහා බලනකොට කෙනෙකුට පොඩ්ඩක් උත්සව හැඟීමක් ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ප්‍රශස්ත ආසනය. ඒ මොකද ඕනම තැනසලා පොළොවක බාහිර කිසි දෙයක උදව්වක් ආධාරයක් නැතුව ඉඳ ගන්න පුළුවන් ඉරියව්. ඉතින් ඉරියව්ව අපි පුරුදු වෙලා තියෙන එදිනදා සුඛෝපභෝගී නැත්නම් සැප පහසු ගමනක් එක්ක බලනදී අපේස කරපත් වේති ඉඳ තියෙනවා. නමුත් ආසනයේ තියෙන ස්වාධීනත්වයයි. අපි ඒක ඔක්කොටම බැරි වෙන්න ඉඳ තියෙනවා. පුළුවන් නම් හොඳම දේ ඒක තමයි. එහෙම පරියන්කේක වාඩි වෙච්චාම ඒක තමයි අත්දකින්නේ කොහොමද? ඒ තමන් ඉඳගත් ආසනයේ යටම සම්පූර්ණ ත්‍රිකෝණයක් පොළොව බදාගෙන වැතිර පැතිර ගන්න එක තමයි ඒ ආසනේ පටන් ගන්නකොටම තියෙන සුබ නිමිත්ත. ඒක ලේෂණය හොඟ දෙනකොට ඉඳගත්තා හොඟ දෙනකේ ධනිෂ්ඨ දේශයේ විම නොඅදින ගතිය නිසා කකුලේ ඇස්සටේ ප්‍රදේශයේ හරියටම පොළොවට තදවීමෙන් කිනීලයක තියලා යකඩෙන් කොටනවා වාගේ විදෙන්න පටන් ගන්නවා. නම් සම්පූර්ණ කකුල් දෙක පැතිරව පිටිර පැතිර වැතිරෙනවා නම් එහෙම ඇට ඉමේ ඇනිලා කකුල තියෙන මතුවෙච්ච ඇකඩමියල තියෙන වේදන වඩු වෙනවා. නමුත් ඒක මම මේ ප්‍රකාශ කරාට එහෙම කරන්න බෑ කියන කවියක් භාවනාවට දුර්ලභමක් නෙමෙයි. අපි ඒක උත්සාහ කරමින් ඒ වගේ ආසනයක් ගන්නවා. ඒක නැත්තම් වයස හෝ යෝග තත්ත්ව නිසා ඇනඩකකින් කියන කුටුවක දුකයි ඍජුව තියෙන වාඩි. ඉතින් අපි මේ වෙනකොට මේ ආසනය අරගෙන ඉවරයි. නමුත් මේ ආසනය තමයි භාවනාවට yaadෙන සප්පායනික දැනගන්න තමයි හොඳට ඇස් දෙක වහගෙන ආසනය පිළිබඳව ඉරියව්ව පිළිබඳව ඉන්න බව පිළිබඳවට හිත දාලා කයින් අහන්න ඕනේ දැන් සනීපෙන් සුවසේ සමබරව වාඩි වෙලා ඉන්නවා. එහෙම නැතුව කය ඉන්නේ දණුකන්දේ ගැහුවා වගේ කුරුසෙට කියලා ඇණයක් ගැහුවා වගේ මාරුවෙන් ආයාසයෙන් නම් ඒක භාවනාවට හොඳ ආරම්භයක් නෙවෙයි. ඒ නිසා හොඳට සිංහලෙන් කියන විදිහට හරි බරි ගහන විනාඩි කීපයක් ඒකට ගත්තර කමන්නේ නැවත නැවතත් අපි හොඳට හත්තල වෙලා හරි බරි ගහන එම් හරි බරි ගහන දිගටම හිතින් අහනවා මේ ගෙදර ඇවිල්ලා පිට ගිය යන ගමන නතර කළා ගෙදර ඇවිල්ලා ගෙදර සැපසේ ඉන්නවද නැත්නම් ඉලියව්ව රස විඳිනවද රස විඳින්නේ නැත්නම් ඒකට තමන්ගේ සාමාන්‍ය බුද්ධිය යොදවලා ඒක සුවේලවන දෙයක් බවට පත් කරගන්න ඕනේ ඒ සඳහා සමබර භාවය බලන්න හැම මත්පිටුවක්ම ලිහිච්ඡ ස්වරූපයෙන් සහැල්ලු ස්වරූපයෙන් තියෙන බවට බලන්න. ඒක ක්‍රමයෙන් සලස්වන්න. මේක මෛත්‍රියක්. අඟ එක ආද වීම හඳුනා ගැනීම ඒ වගේම මම දැන් මෙතන කියන චිත්තක්ෂණය තහවුරු කර ගැනීම. ඒ නිසා ඒක සම්බන්ධයෙන් වෙන කාගෙවත් උපදේශ අහන්න යන්න එපා. තමන්ම තමන්ගේ ශරීරයට අවශ්‍ය වේ සමබර භාවයේ සහ සහැල්ලු භාවයේ ලබා ගැනීම සඳහා සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්න. ඉතින් එහෙම කරලා යම් වෙලාවක හිත ඉඳගෙන ඉන්න ඉරියව්වට ප්‍රිය රුචි කැමැති භාවයටපත් වුණා නම් ඒක භාවනාවට ලොකු ජයග්‍රහණයක් ළඟා වීම. ඒක එක පරියන්කදී ඉස්ලාම් දාස් හරියන්නේ නැති වුණා බලාපොරොත්තු සුන් කරගන්න එපා. නැවත නැවත ඒක සකස් කරලා දෙන්න. ඒක සකස් කරා නම් ඒකට සහතිකේ තමයි හිත පිට යන්න නැමියා වඩු වෙලා gedare ඉන්න නැත්නම් මම දැන් මෙතන කියන තැන läග ගන්න තියෙන ඊට වැඩි වෙනවා. ආන්න ඒ දැක්මහරහා අපි ස්වල්ප වේලාවක් ගත කරමු කිසිම කායික මානසික වාචික ක්‍රියාවක් නැතුව කයට කයේ සමබර භාවයේ සහ සහැල්ලු භාවයේ පවත්වන ගමන් හිතට ඒක බුද්ධි විඳින්න පුළුවන්. හිතට කයත් එක්ක ඉන්න පුළුවන්. හිතට මම දැන් මෙතන කියන චිත්තක්ෂණය ක්ෂණය උපයා ගන්න පුළුවන්. මේ ඉන්න කාලේ පුරාවට තමයි ඉරියව සකස් කරගන්න ඕනකමක් තියෙනවනම් ඒකට පැටලෙන්න එපා. හොඳට ඉරියව හරි බැලුවල සකස් කරගන්න. සකස් කළා පැහැදිලි තාක් හිත මම දැන් මෙතන කියන තැන ඉන්න පහසුකම් සලසන එක කරන්නේ. මේකම මේ චිත්තක්ෂණයම මේ මම දැන් මෙතන කියන එකම ලකෝ ආධ්‍යාත්මික ආගමික ළඟාවීම ඒකම පැයක් හිටියත් මේක ලොකු ජයග්‍රහණයක්. නමුත් සමහරෙකුට එහෙම හිත පිට යන එක නතර වෙලා ගෙදර ආවට පස්සේ දැනීමක් එන්න පටන් ගන්නවා හිත මම දැන් මෙතන කියලා ආවට පස්සේ මම මැරිලා නෑ ඉන්නවා කියන බවට. මට නිින්ද ගිහිල්ලා නෑ අවදි කියන බවට. මට සීමුර්ජා වෙලා නැහැ ප්‍රකෘති ප්‍රසන්න සීහක් තියෙනවා. මෙන්න මේ දැනීම ඒ හිත gedara ආවොත් පමණක් හිත gedara ඇවිල්ලා පටල වුණොත් පමණක් හිත gedara ඇවිල්ලා සිද්ධි වුණොත් පමණක් කෙනෙකුට ප්‍රවේශමින් අත්දැක ගන්න පුළුවන් එකක්. ඒක මම දැන් මෙතන කියන චිත්තක්ෂණයකට වැඩිය හොඳ එකක්. ඉන්නවා කියන හැඟීම. අන්න ඒකට 100 100ක්ම අවදි වෙන එකයි. නැත්නම් මම දැන් මෙතන ඉන්නවා. මම මැරිලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ, සීමුර්ජා වෙලා නැහැ. මේ සංඥාව කියන ඒකෙන් අදහස් කරන්නේ හිතට ඉති වෙන්නේ නැහැ කියලා. ඒකෙන් අදහස් කරන්නේ කයි වේදනාව වලින් අපිට පීඩාවක් නැහැ කියලා. අදහස් කරන්නේ බාහිර සත්ත්ව වලින් අපිට පීඩාවක් නැහැ කියලා. නමුත් අපි බෞලිකත කරන්න හදන්නේ ඉන්නවා කියන හැඟීම. ආන්නේ මේ ඒක විශේෂයෙන්ම බාහිරගෙන බාහිරගෙන කාටද අඩු වෙලා ඇතුළට ගිහිල්ලා ඇතුළට කිනා වහින ගතිය ආවොත් ඒ ඉන්නවා කියන එකට ඉංගියට භාවනා ජීවිතයේ වශයෙන් කියන භවය හෝ ප්‍රාණය නැත්නම් පණ මොකද්දෝ ක්‍රමයකට මුලිච්ච වෙන්න පටන් ගන්නවා. හමු වෙන්න පටන් ගන්නවා. ඒක තමයි සර්වචනාංශයේ මේ ආනාපානයේ වශයෙන් පෙළලා දින තියෙන නැත්නම් ප්‍රාණයාමයේ කියලා කියන්නේ මේ ජීවිතය සඳහා පණ සඳහා භවය සඳහා නැතුවම බැරි අත්‍යන්ත වූ දේ තමයි ආශ්‍රද ප්‍රසවාස. ඉතින් සමහරකට ඒ පෙරකර පින නිසා දක්ෂ යොමු නිසා සමාජ එහෙම හිත කිලිට ආවට පස්සේ අත්පත් වුණාට පස්සේ ඉන්න බවට මැරිච්ච නැති බවට, ඉඳ ගිහින් නැති බවට, ක්ලාන්ත වෙලා නැති බවට අමතරව හුස්ම තමන්ගේ මනාපයක් තිබුණත් නැතත් ඉච්ඡානුකෝ අනිච්ඡානුකෝ සිදුවෙන බව දැකගත්තොත් ඒක ඉදිරි පියවරක් වෙනවා. භාවනාවට කර්මස්ථානයක් ලබාගත්ත වෙනවා. ඉදිරි ජීවිතයක් බවටපත් වෙනවා. හැබැයි කවදාකවත් ඒක අඹාගෙන යන්න එපා. නැති උනායි කියලා කනගාටු වෙන්න එපා. ඉදිරියට ලැබුණොත් වාසියට හරව ගන්න නැත්නම් ඉන්නේ ඉරියව්වේ හිත පවත්වන එකයි කරන්නේ. සමහර විටක ඉන්නේ ඉරියව්ව විතර සමහරකට අර වගේ අනායාසයෙන් සිදුවෙන හුස්මට හිත යනවා. ඒ නිසා මෙතෙන්දී වග බලා ගන්න වෙනවා ආයාසයෙන් හුස්ම ගන්න යන්න එපා. හුස්මට නොපෙනෙන ඉහළ පශ්චාත්තාප වෙන්නත් එපා. ඒ වෙනුවට මම දැන් මෙතන ඉන්නවා කියන අදහස හොඳටම අරසව සලසන සතියට පදනම වෙනවා. නමුත් උපදේශපන්තියේ මේ කෙටි කාලය තුළ ලබා ගැනීම අදහසින් හුස්ම හමු වුණා කියන කල්පනය මත හිටිය තමන්ගේ ඉන්නවා කියන එක හුස්ම නියෝජනය වෙන්න ඇරලා ඒ හුස්ම බලාගෙන ඉන්නකොට වැඩි වෙහසක් නැහැ තේරුම් ගන්න හුස්ම සිද්ධ වෙන්නේ උඩුකයේ කියලා තේරුම් ගන්න. ඒකට බාධා වෙන්න බෙල්ලන මෙන්න කියන්න එපා, කොන්දන මෙන්න කියන්න එපා. ආරම්භයේදී හෝ උඩුකය ඍජු තියාගෙන ස්වභාවයෙන් සිටින හුස්ම බලනකොට පොඩි අභ්‍යාසයක් කරලා බලන්න පුළුවන් හිත අනුග්‍රහය දක්වනවද කියලා යටිකය අමතක කරගන්න. යටිකය හොඳට පටලව නතර වෙන්නේ ඇරලා කුදුකයේ හුස්මට හේතු වෙලා යටිකය අමතක කිරීමෙන් හිත Tamanට නතුද කියන එක බලන්න. ස්වභාවයෙන් වෙන උඩුකය හුස්මට හිත තියාගන්න. ඉතින් මෙහෙම තියාගෙන ඉන්නකොට යටිකයත් අදහස් වේදනා යටිකය පිළිබඳ අදහස් වේදනා එනවනම් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් පුළුවන් තරම් අපි බලනවා හිත උඩුකයට යොමු කරවලා උඩුකය පවත්වන ගමන් උඩුකය ඇතුළත ඇත්තටම හුස්ම වදින එක වැඩිම ප්‍රකට වෙන්නේ වැඩිම පිළිමැදින්නේ වැඩිම හැපෙන්නේ කොතනද කියන එක බලන්න මේකට කියනවා ඒකාග්‍ර කරනවා හිත එකතෙන් කරගන්න හදනවා කියන මේක ඇත්තටම ප්‍රයත්න කරන දෙයක්. නිසා යම් කිසි කෙනෙකුට එන්න හුස්ම දිහා බලන ඉන්නකොට නාසිකාග්‍රේ උතුලේ හෝ වම්නාස්පුඩිය ඇතුළත හෝ දකුණුනාස්පුඩිය ඇතුළත හෝ දැනෙනවනම් එයා ඊටත් වැඩිය තීක්ෂණව තියුණුව හරියට එතන පමණක් හිත පවත් ගන්න උත්සාහ යන උත්සාහය. තව සමහරෙකුට ප්‍රසෝෂණ පද්ධතිය යටම කෙලවරේ උදරච්ඡේ චලනාන පිම්බීම හැකිලිම වශයෙන් ප්‍රකට වෙන්නත් ඉඩ තියෙනවා. මේ දෙක අතරමැද ඕනම තැනක මේ එකලස් කරගත්ත හිත උෂ්ණ වශයෙන් හැපෙන තන වශයෙන් දැක ගන්න ඉඩ තියෙනවා. ඒ දේ ස්වයංවරයක් කරන කුමාරෙක් වාගේ හිතට කියනවා තමයි කැමැති තැන නතර වෙන්නේ. ඒකට යෝගාවචරය මම දැන් කියන චිත්ත අන්තන කියන චිත්තක්ෂණය ආස්වාද ප්‍රසවාසයේ මතින් හැපෙන තැන මතින් හොඳට සාතික කරගෙන ඉන්නේ. ඉතින් මේක අපි පැයක් පවත්වන එක තමයි පරියන්ක භාවනා කියලා කියන්නේ. මේකෙන් අදහස් කරන්නේ ශබ්ද වලට හිතන්නේ නැහැ කියලා, වේදනාවට හිතන්නේ නැහැ කියලා, කිචිලොලින් අනතුරු නැහැ කියලා. ඒ හිතවිලි ආවනේ කිසිසේත් පරිපාලනය කරන්න යන්න එපා. එන හිතවිලි ගියාට පස්සේ ආයෙසරයක් කායට හිත යොදලා, උස්මට හිත යොදලා අර සලකුණු කරගත්ත තැනට යන්න තියෙන අහිංසක ප්‍රයත්නයක් කරනවා මිස දුකිලොට යුද ප්‍රකාශ කරන්න යනවා. වේදනා පිසාරෙන් උත්සාහ කරන්න එපා. ශබ්ද නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න එපා. ඒවා තිබිච්චවයි ඒවා එන්නේ යණ්ඩයි කියන එක විතරක් මතක තියාගන්න. ඒවා නතර වෙන්නේ අපිවත් එක්ක හැකුණු පමණයි කියන එක මතක තියාගන්න. ඉතින් අපි බය බොයි කියන්නේ අටහත් පහත් ඒවා නැති නැති හැම වෙලාවෙදීම ආනාපානය කවුලිකත කරමින් ඒ හිත කරwidetildeමයි අපි මේ කාලේ පුරා කරලා බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා මේ වශයෙන් මම ඉදිරිපත් කරපතරතුරු කාටත් වගේ වැටෙහින් දැතයි කියලා ඒ උපකල්පනත් එක්ක මම නිඳ වෙනවා අපි මේ ගත්ත එකලස මේ කාලය පුරාවට පැවැත්වීමට ගන්න ප්‍රයත්නයේ පරිණතය වශයෙන් සලකා ගනිමු සිද්ධානාටම සාර්ථක පරිණතයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මම උපදේශ පන්ති විතරේ නතර